ස්වාමීන් මීට මේ දේශනාවට පිටින් මේ මගෙන් කෙනෙක් මේ අහපු ප්‍රශ්නයක් මට ඇත්තට මේකට කෙලින්ම උත්තරයක් දී ගන්න බැරි වුණා. මේ ධර්ම කාරණාවක් ගැන කතා කරද්දී අර දැන් අපි අර විසාකා සිතුදුව ගැන කියනවනේ සෝවාන් වෙලා හිටියා. හැබැයි අර මිනිපිරියක්ද කොහෙද නැති වුණාම ඇඬුවා. අඬන්නේ කොහොමද මේ සක්කාය දිට්ඨිය දුරු කරගත්තා නම් ආදී වශයෙන් ඔහොම ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. මට මට ඇත්තට මේ ඒකට එහෙම කෙලින් උත්තරයක් දී ගන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. දැන් සක්කාය දිට්ඨිය ඔව් සක්කාය දිට්ඨිය දුරු කළා කියලා කියන්නේ සත්වයේක පුද්ගලයේක මමය කියන ඒ ඒ එහෙම වැරදි වැටහීමක් ඇති වෙන්නේ මෙතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියන අවබෝධය තියෙනවා. හැබැයි ඒ අවබෝධය ඇති වෙච්ච පමණටම දීර්ඝ කාලයක් සසරේ පවත්වාගෙන අපු තෘෂ්ණාව දුරු වෙන්නේ නැහැ. එතකොට මම කියලා කෙනෙක් නැති වුණාට මේ ඉන්ද්‍රයන්ට දේවල් ස්පර්ශ වෙනකොට යම්කිසි සුවයක් ආස්වාදයක් දිගු කලක් සසරේ විඳලා තියෙනවා. එතකොට ඒ විඳපු දේවල් දැන් මෙතන ඇත්තටම දැන් කාන්දම් කෑල්ලක් ගත්තාම ඒ කාන්දමට ඒකට ඇද ගන්නා ලෝහ වර්ගයක් කිට්ටු කළොත් ඒක ඇද ගන්නවා. ඒතර කාන්දම කියන්නේ සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. නමුත් ඒ කාන්දමේ ස්වરૂපය තමයි ඊට අදාළ ලෝහ වර්ග ඇදගෙන ලං කරගන්නේ. එතකොට මං ආදරෙයි මං කැමතියි මම කෑදරයි මට තණ්හාව තියෙනවා කියලා නෙමෙයි අර කාන්දම් කෑල්ල මේ ලෝහ වර්ග ඇදගන්නේ ඒක තමයි එහි ස්වභාවය එතකොට අන්න ඒ වගේ මේ මේ සංස්කාර ධර්මවල මේ නාම රූප ධර්මවල ඒවට අදාළ කෘත්‍ය ඒවට අදාළ කාර්යභාරයක් තියෙනවා. එතකොට මේ ලෝභය නැමැති චෛතසික ධර්ම එහෙම නැත්නම් මේ මානසික ගුණෙහි ස්වභාවය තමයි දේවල් ඇද ගන්න ගතිය. ද්වේෂය නැමැති චෛතසිකෙහි ස්වභාවය තමයි දේවල් එක ගැටෙන ගතිය. දැන් සත්වයේ පුද්ගලයෙක් ඉතින් ඇත්තටම සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා අවබෝධ කරගත්තත් නොගත්තත් මෙතන සත්වේ පුද්ගලයෙක් නැහැනේ. ඒතකොට සත්වේ පුද්ගලයෙක් නැති වුණාට අර කාන්දම ක්‍රියාත්මක වෙනවා වගේ ඒක ඍණපැත්ත ධනපැත්ත ක්‍රියාත්මක වෙනවා වගේ මේ අර ඇලීම් ගැටීම් දෙක ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා අවබෝධ කරගත්තයි කියලා අර ධර්මවල ක්‍රියාකාරීත්වේ නවතින්නේ නැහැ. ඒක වෙනම වෙනස් කරන්න ඕන. එතකොට දැන් දැන් අපි හිතමු කාන්දමේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාගෙන හිටියත් කාන්දමේ තියෙන්නේ ඒ ක්‍රියාකාරීත්වෙම තමයි. කාන්දමේ පුද්ගලයෙක් නැහැ කියලා අවබෝධ කරගත්තයි කියලා කාන්දම වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක වෙනස් කරන්න ඕන නම් ඒකට අදාළ හේතු ප්‍රත්‍ය වෙලා වෙනස් කරන්න ඕන. අන්න ඒ වගේ දෙයක් තමයි සෝවාන් ඵලයටපත් වෙනවා කියන්නේ මෙතෙක් කාලයක් වැරදිවට වටහාගෙන හිටපු කාරණේ නිවැරදිව දකිනවා. නිවැරදිව දැක්කා කියන අර ධර්මතාවල ක්‍රියාකාරීත්වය නවතින්නේ නැහැ. ඒවා හැමම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒතනත්තාගේ චිත්තසංතානයේ ද්වේෂය තවම දුරු කරලා නැති නිසා ඒක දුරු වෙන්නේ අනාගාමී මාර්ගඥාන. එතකොට ඒක තියෙන තාක්කල් තමන් අකමැති දේවල් සිද්ධ වුනහම ඒවෙහි ගැටෙනවා. එතකොට ශෝකය කියන්නේ ඒ අරමුණෙහි ගැටෙන එක්තරා ස්වરૂපයක්. එතකොට මේ පටිග එහෙම නැත්නම් අරමුණෙහි ගැටෙන ස්වභාවය විවිධ නම් වලින් අපි හඳුන්වනවා කෝපය, ක්‍රෝධය, ద్వේෂය, නොසතුට, නොමනාපය, අප්‍රසාදය, දුක, ශෝකය, භීතිය, පිළිකුල, අකමැත්ත ඔය විදිහෙන් ඔය එක් වචන වලින් අපි හඳුන්වනවා. මේ හැමතැනකම සිද්ධ වෙන්නේ අරමුණ සමග ගැටෙන එක. එතකොට අරමුණ සමග ගැටෙන්නේ අර ඒ ඒ ගැටි ඒ द्वේෂය නැමැති ධර්මතාවයේ ගුණය ඒක. ඒකේ ස්වභාවය. ඒකේ ක්‍රියාකාරීත්වය. ඉතින් දැන් මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියලා වටහාගත්තා කියලා අර ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය නවතින්නේ නැහැ. ඒ ධර්මතාවය නැති කළොත් තමයි ඒ ඒ ප්‍රශ්නය හොසි වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ අනාගාමී මාර්ගඥාන. පැහැදිලි ස්වාමීන් වහන්සේ.